සලායතන නිරෝධංච පජානාති සලායතන නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨි හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ මජ්ක්‍ධිම නිකායේ නවවෙනි සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රය සම්මාදිට්ඨි සූත්‍රය තුලදී සාරිපුත්ත මහරතන් වහන්සේ අපි තුල සම්මාදිට්ඨියක් ඇති වෙන ආකාරය විවිධ අන්දමින් කියලා දෙනවා ඉතින් ඒකේ පළවෙනි කොටස විදිහට අපි ඒ කර්මය සම්බන්ධයෙන් යහපත් කුසල කර්මයක් අයහපත් අකුසල කර්මයක් සම්බන්ධයෙන් ඒ උන්වහන්සේ ඉදිරිපත් කරපු විවරණය සාකච්ඡා කළා. අකුසල කුසල වෙන් කරගත්තා, අකුසල මූල කුසල මූල වෙන් කරගත්තා, දැනගත්තා. යම් කෙනෙක් ඒවා තේරුම් අරගෙන නිවරදිව අකුසලයන් ප්‍රහාණය කරන්නත් කුසලයක් වඩන්නත් කටයුතු කරනවා නම් ඒ තුළ සම්මාදිට්ඨියක් ගොඩනගෙන ආකාරය උන්වහන්සේ විස්තර කළා. ඊට පස්සේ සාරිපුත්තු සාමෙන් වහන්සේ ආහාර මුල් කරගෙන සම්මාදිට්ඨියක් කියලා දෙනවා. ආහාර හතරක් කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. ඒතර මේ විඥාන මේ මේ ආහාර හතර සම්බන්ධයෙන් යම්ස කෙනෙකුට නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඒවා හටගන්නා ආකාරය, ඒවට හේතුව ඒවා වෙතට අපේ හිත නැඹුරු වෙන්න හේතුව ආහාර සමුදය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඒ හේතුව නිරුද්ධ කිරීම නිසා ඒ තණ්හාව ඉවත් වීම නිසා ආහාර නිරෝධයක් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් ඒ ආහාර නිරුද්ධ කරන මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් තවත් සම්මාදිට්ඨිය උපදවා ගැනීමේ ක්‍රමයක් විදිහට සාරිපුත් සාවිනාංශය කියලා දෙනවා ඊට පස්සේ අපි කවුරුත් අහලා තියෙන චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් ඊළඟ විවරණය එනවා. එතකොට දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදංච පජානාති. දුක සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඊට හේතුව තණ්හාව සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඊළඟට දුක නිරුද්ධ වීම නිවන සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් සහ ඒ දුක නිරුද්ධ කරන මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක්. හුදෙක් සිද්ධාන්තමය අවබෝධයක්ම නෙමෙයි සිද්ධාත්ම සිද්ධාන්ත සම්බන්ධයෙන් උත් දැනගෙන ඒ චතුරාර්ය සත්‍යයන් තමාගේ සිත තුළ නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්. දුක සම්බන්ධයෙන් පුළුල් ගැඹුරු අවබෝධයක් පංච උපාදානස්කන්ධයන් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඊළඟට ඊට හේතුව තණ්හාව දැකලා ඒක ප්‍රහාණය කිරීමේ ඉවත් කිරීමේ උවමනාවක් ඉවත් කිරීමක් ඊළඟට ඒ තුලින් හිතේ ගොඩනැගෙන සාමකාමී ස්වභාවය නික්ලේශී ස්වභාවය අඳුනගෙන ඊට එළඹ වාසය කරමින් ඒක සාක්ෂාත් කිරීමේ හැකියාවක් නිරන්තරයෙන්ම සීල සමාධි ප්‍රඥා ගුණ පුරමින් මේ ධම්ම මාර්ගය තව තව දියුණු කරන ඒ ප්‍රතිපදාවක් එතකොට මෙන්න මේ බඳු චතුරාර්ය සත්‍ය සම්බන්ධය යම්ස කෙනෙක් කටයුතු කරනවා නම් ඒ තුලින් සම්මා දිට්ඨිය ගොඩනගෙන ආකාරයත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කළා. ඊට පස්සේ තනිකරම අපිට හම් වෙන්නේ පටිසමුප්පාදය මුල් කරගත්ත විවරණ කියන්න පුළුවන් විවරණ 13ක්ම මෙතන තියෙනවා. ඉතින් පටන් ගන්නේ එහා කෙලවරෙන් ඒ කියන්නේ අපිට තේරෙන තැනකින් ජරා මරණ වලින් පටන් ගන්නවා ඒකට එතකොට ජරා මරණ කියන්නේ මොකන්ද? ජරා මරණට හේතුව මොකද්ද? හේතු වශයෙන් පෙන්වනවා ජාතිය, ඉපදීම. ඊට පස්සේ ජරා මරණ නිරුද්ධ කිරීම කියන්නේ ජාති නිරුද්ධ කිරීම. ඊට මාර්ගය වශයෙන් පෙන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඉතින් යම්ස කෙනෙකුට මේ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් තියෙනවා නම් තියා තුල සම්මාදිට්ඨියක් තියෙනවා කියලා පෙන්වනවා. ඉතින් මේ විශේෂයෙන්ම දැනගත යුතු ප්‍රධාන කාරණාවක් තමයි මේ පටිච්චසමුපාදය විස්තර කරද්දී ඒ පටිච්චසමුප්පාද මූලධර්මය. එහෙමත් නැත්නම් ඒ ආර්ය වූ න්‍යාය ඉදප්පච්චේතාව විශේෂයෙන් අපේ අවධානයට ලක් විය යුතු වෙනවා. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති මේ ඇති කල්හි මෙය වෙයි මේ ඉපදීමත් සමගම මෙයත් උපදී මේ නැති කල්හි මෙය නොවේ මේ නිරුද්ධ වීමත් සමග මෙයත් නිරුද්ධ වෙයි එතකොට ජාතිය ඇතිකල්හි ජරා මරණ තිබේ. ජාතිය හට ගැනීමත් සමගම ජරා මරණත් හටගනී. ජාතිය නැතිකල්හි ජරා මරණ නොවේ. ජාතිය නිරුද්ධ වීමත් සමග ජරා මරණ නිරුද්ධ වේ. ඒතර මේ ආර්ය න්‍යාය අපිට මේ සෑම අංගයක් දක්වාම නැත්නම් අංග යුගලයක් දක්වාම අපිට යොදන්න පුළුවන්. ඒ නිසා මේ යුග යුගලයක් කියන්නේ එකwidehatකට මේ ආර්ය න්‍යායට උදාහරණයක්. ඉදප්පච්චේතාවට උදාහරණයක්. ඒ දප්පච්චේතාව තෘප්ත කරන සාධකයක් කියන්න පුළුවන්. ඊළඟට මේ සාරිපුත්තු සාමණේර වහන්සේ ಜಾති පැත්තෙන් විස්තර කරනවා. ಜಾතිය කියන්නේ මොකද්ද? ಜಾතියට හේතුව මොකද්ද? ಜಾතිය නිරුද්ධ වීම කියන්නේ මොකද්ද? ඒ නිරුද්ධ කරන මාර්ගය මොකද්ද? එතකොට ಜಾතිය සම්බන්ධයෙන් විවිධ සත්ත්ව කොටාසවල ඒ සිද්ධ වෙන හට ගැනීම පහළ වීම, ඉපදීම සම්බන්ධයෙන් විස්තරයක් කරනවා. ඊට පස්සේ ඒකට හේතුව වශයෙන් භව තත්වයක් තනා ගැනීම හේතුව වශයෙන් පෙන්ලා භව නිරෝධය, ජාති නිරෝධය වශයෙන් පෙන්නනවා. ඊට පස්සේ ඒ ජාති නිරෝධය කරන මාර්ගයේ වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය කියලා දෙනවා. ඊළඟ භවය සම්බන්ධයෙන් ඊළඟ කොටස. ତර භවය සම්බන්ධයෙන් කාම භව, රූප භව, අරූප භව කියලා ඒ භවයක් තනාගත හැකි ස්ථාන වශයෙන් තුනක් පෙන්වනවා. ඒ වගේමයි ඒකට හේතු වශයෙන් උපාදාන සමුදයා භව සමුදය උපාදාන නිරෝධා භව නිරෝධෝ කියලා උපාදාන නිසා තමයි භවයක් ගොඩනගන්නේ. උපාදාන නැත්තම් භවයක් නැහැ කියන ඊළඟ කාරණාව අපිට කියලා දෙනවා. උපාදාන පත්‍ය භවෝ කියලා අපි අහලා තියෙනවා. එතකොට උපාදාන සමුදයා භව සමුදයෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ අය මේවා අරියෝ අට්ඨංගිකව මග්ගෝ භව නිරෝධගාමිනී පටිපදා. ඒතර හැම තැනම මේ නිරුද්ධ කරන මාර්ගයේ වශයෙන් නැවත නැවත පෙන්ලා දෙන්නේ මේ ආරෂ්ඨාංග මාර්ගය. මේකෙදී ඇත්තටම අපි කසුගේ අවස්ථාවකදී මතක් කළා. දැන් භව කියලා කිව්වහම අපේ ට්‍රේන හැංගීම තමයි යම් තැනක ඉපදීම කියන එක, යම් භවයක් කියන එක. ඒ භව තත්වයක් අපිට මෙලවදීම තනා ගන්න පුළුවන්. ආයි මේ යන්න දෙයක් නැහැ අපි කියමු රූපාවචර බ්‍රහ්ම ලෝකයක තියෙන தත්ත්වය තනා ගන්න. ඉතින් මේ යන්නම ඕනේ නැහැ. මනුෂ්‍ය ලෝකේ ඉන්න අතරෙදිම කෙනෙකුට ඕනනම් ධ්‍යාන භාවනාවක් වඩලා ඒ தත්ත්වය හිත තුළ ගොඩනගා ගන්න පුළුවන්. తాවකාලිකව ඒ தත්ත්වය තුළ වාසය කරන්නත් පුළුවන්. ඒ නිසා උතරේ භව කියන தත්ත්වය අපි කාම ලෝකයේදී තනා ගන්න පුළුවන් එකක්. කාමය හා සම්බන්ධයෙන් කොහොමත් ඉතින් අපිට තනා ගන්න පුළුවන්. අපිට හිතින් තනා ගන්න පුළුවන් විවිධ කාම සැපයන් සම්බන්ධයෙන් අපි දැන් සමහරලාට දුක් විඳින්මින් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපිට හිතින් හදන්න පුළුවන් යම්සි සැප සහගත තත්ත්වයක්. ඒ ගැන කල්පනා කරන්න පුළුවන්, හිතන්න පුළුවන්. හිතින් මවා ගන්න පුළුවන්. හිතින් තනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ තුල වාසය කරන්න පුළුවන්. ඒතර කාම භූමිය තුල කම් සැප හොයමින්, කම් සැප පතමින්, ඒවා ඉල්ලමින්, ඒවා තුල මුසපත් වෙලා වාසය කිරීම සාමාන්‍යයෙන් මේ ලෝක සත්‍යය කරන දෙයක්. ඉතින් ඒ නිසා අපිට මේ භව තත්වයක් නැවත නැවත තනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ තුළ අපි උපදිනවා. ඒ තුළ වාසය කරනවා. හැබැයි ඒක තින් බොහොම తాවකාලිකයි. ඒක නිරුද්ධ වෙලා නැතිලා යනවා. දුකටපත් වෙනවා. ඒ නිසා මේ පරිසම්පාදය විස්තර කරද්දී භව තුනක් මුල් කරගෙන අතීත භවය, වර්තමාන භවය, අනාගත භවය මුල් කරගෙනත් කරන විවරණයක් වෙනවා. නමුත් ඊටත් වඩා ඊටාම හොඳයි කියලා අපිට හැඟෙනවා. පූජනීය කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේ එහෙම පුළුල්ව විස්තර කරන මේ වර්තමානයේ තුලම මේ පටිසමුපාදය හිතක ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් අරගෙන භාවනාවක් තුළින් මේ අංග ගෙවා දමන්න මේකේ ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන මේ එක එක අංගයක් ගානේ ගෙවලා දාන්න ඒ කරන වෑයම ඊටාම වටිනවා ඒ තුල ඇත්තටම මේ පටිච්චසමුප්පාදය අපිට අපේ ජීවිතයට හොඳට සම්බන්ධ කරගන්න පුළුවන් ජීවිතය තුල ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගන්න පුළුවන් ඒ පැත්තෙන් ඇත්තටම අපි වෑයමක් දරන්න පුළුවන් ඊට පස්සේ උපාදාන පැත්තෙන් සාරිපුත්තු සාමිනාංශය කියලා දෙනවා උපාදාන හතරක් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා ඊට පස්සේ ඒ උපාදාන වලට හේතුව තණ්හා සමුදය උපාදාන සමුදය. තණ්හා වශයෙන් කියලා දෙනවා. තණ්හාව තමයි උපාදාන වලට එනං හේතුව. කෙනෙකුගේ හිතේ යම්කිසි ආසාවක් ඇති වෙනවා. ඒ ආසාව විසින් පොළඹවලා තව තව ආසා කරලා අන්තිමට හිත එය බවට පත් වෙනවා. හිත ගිහින් ඒක ග්‍රහණය කරනවා. ඒ තුල බැහැ ගන්නවා. ඒ තුල ලොකු සතුටක් ඇති කර ගන්නවා. ඒකම ඒකම නැවත කල්පනා කරනවා, කියවනවා, හිතින් හිතනවා, ඒක අස්සර රිංගාගෙන ඉන්න තත්වයක් හිත තුළ උදා වෙනවා. අපි කියනවා අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා. ඉතින් එතකොට මේ උපාදාන වෙච්ච තත්වය ගොඩනැගෙන්න නම් මේ තණ්හාව මූලික හේතුව බවට පත් වෙලා ඒ හේතුව වශයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා දෙනවා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. එතකොට තණ්හාව නිරුද්ධ වුණා නම් උපාදාන නිරුද්ධ වෙනවා. තණ්හාවක් කරන්නේ නැතුව තණ්හාව අපි අතහැරලා දානවා නම් එහෙනම් උපාදාන වීමේ හැකියාවක් නැහැ. උපාදාන නිරුද්ධ කරන මාර්ගයේ වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය අපිට කියලා දෙනවා. ඊළඟට තණ්හා වාරය. තණ්හාවට තණ්හාව මෙතෙන්දී විස්තර කරන්නේ ඇත්තටම අපි දන්න ටිකක් පුරුපුරුදු රටාවට වඩා ටිකක් වෙනස් විදිහකට අපි දන්නවා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තණ්හා විස්තර කරන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. මෙතෙන්දී සාරිපුත්‍ර සාමණේරයන් විස්තර කරන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. එතකොට මේ තණ්හාව ඇති වෙන්න පුළුවන් ප්‍රභේද නැත්නම් අරමුණු විශේෂයි තණ්හාව ඇති වෙන ආකාරයෙන් තමයි විස්තර කරන්නේ. ඉතින් මේක වැරද්දක් නෙමෙයි. දැන් සතිපට්ඨාන සූත්‍රය ගත්තොත් දීඝනිකායේ මේ තණ්හාව ඇති වෙන ස්ථාන රාශියක් පෙන්නනවා. එක්කෝ ආයතන පැත්තෙන්, එහෙමත් නැත්නම් බාහිර ආයතන පැත්තෙන්, ඊළාට විඥාන පැත්තෙන් ඊළාට ස්පර්ශ පැත්තෙන් සංඥා පැත්තෙන් විතර්ක පැත්තෙන් নানা ප්‍රකාර විදිහට අපේ හිත තුළ විවිධ අරමුණු ඔස්සේහි තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක එක මට්ටමක් එක අවස්ථාවක් තමයි මේ සාරිපුත්‍ර සාමිනාංශය කියලා දෙන්නේ. මේ රූප තණ්හා. එළියේ පේන රූපයන් ඔස්සේහි අපේ හිත බැඳිලා ඇලිලා ආසා කරමින් යන්න පුළුවන්. ඒ තණ්හාව අපි දන්න දෙයක්. ඇහෙන සද්ද ඔස්සේ අපේ හිත යන්න පුළුවන්. ඒකට ආසාවක් ඇති වෙන්න පුළුවන්, බැඳීමක් ඇති වෙන්න පුළුවන්. ඒක සද්ද තණ්හාවක්. ඊළඟට අපිට දැනෙන ගඳ සුවඳ ඔස්සේ අපේ හිත යන්න පුළුවන්. ඒ සඳහා තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. රස, ස්පර්ශ, හිතට එන අරමුණු මේවා ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතකොට මේ විවිධ අරමුණු වලට අපේ හිතේ ආසාවක්, තණ්හාවක්, බැඳීමක් පහළ වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකට හේතුව වශයෙන් පෙන්වනවා වේදනා සමුදය තණ්හා සමුදය. වේදනාව නිසා තමයි තණ්හාව පහළ වෙන්නේ කියලා. අපේ විශේෂයෙන්ම වේදනාවක් පහළ වුණාම ඒක සුව වේදනාවක් නම් සැප වේදනාවක් නම් ඒකට ඇලුම් කරන ගතියක් ආසා කරන ගතියක් ක්‍රියාත්මක වෙනවා. ඒක අනුව තමයි අපි පෙළඹෙන්නේ තව ඒකට යොමු වෙන්න ඒක පතන්න ප්‍රාර්ථනා කරන්න ආසා කරන්න ඒ නිසා මේ වේදනාව මූලික හේතුවක් වශයෙන් පෙන්නනවා තණ්හාව සඳහා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. වේදනාව නිරුද්ධ කරගන්න පුළුවන් වුණා නම් එහෙමනම් පුළුවන් තණ්හාවත් නිරුද්ධ කරගන්න. ඒත් තණ්හා නිරුද්ධ කරන මාර්ගයේ වශයෙන් ආරෂ්ඨාංග මාර්ගය පෙන්ලා දෙනවා. ඒතර සම්මා දිට්ඨිය ඇති වෙන්න එහෙමනම් මෙන්න මේ කාරණා ටික දැන ගැනීම අපේ හිත තුළ තේරුම් ගැනීම තණ්හාව නිරුද්ධ වීම සඳහා වේදනා නිරුද්ධ වීම මේ යුගලය ඔවුනොවුන් නැත්තම් වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා උපදින ආකාරය අපේ හිත ඇතුලේ තේරුම් ගැනීම වගේ ප්‍රායෝගිකව අපිට මේක බලන්න පුළුවන් නම් යොදා ගන්න පුළුවන් නම් වඩන්න පුළුවන් නම් එහෙනම් එයා තුල සම්මාදිට්ඨියක් පහළලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟ වේදනාවට හේතුව වශයෙන් පෙන්වන්නේ ස්පර්ශය වේදනාව හැබැයි මෙතෙන්ද විස්තර කරන්නේත් අපි සාමාන්‍යයෙන් දන්න සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන ආකාරයට වඩා විස්තර කරලා තියෙන්නේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන් අර ඇහි ඇහැ මූලික වෙලා හටගන්න වේදනා, කන මූලික වෙලා හටගන්න වේදනා, දිව මූලික වෙලා හටගන්න වේදනා, කය මූලික වෙලා හටගන්න වේදනා සහ මනස මුල් වෙලා හටගන්න වේදනා. ඉතින් ඒක ඇත්තටම තව බෙදන්න පුළුවන් ඇහැ මුල් වෙලා ඇහි හටගන්න සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. කනේ හටගන්න සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඒතකොට 18 ආකාරයකට අපිට වේදනාව විස්තර වශයෙන් කතා කරන්න පුළුවන්. ඒවා තව තව විස්තර කරනවා ඇතම් සූත්‍රවලදී 108 ආකාරයක් පවා විස්තර කරනවා. ඒ නිසා විස්තර වශයෙන් පෙන්වන්න අවස්ථාව තියෙනවා. වේදනාවට හේතු වශයෙන් පෙන්වනවා ස්පර්ශය. පස්ස සමුදයා වේදනා සමුදය. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ස්පර්ශය තමයි තීරණය කරන්නේ මොන වගේ වේදනාවක්ද පහළ වෙන්නේ. ඒකේ තීව්‍රතාවය කොච්චරද? ඒකේ ස්වභාවය මොන වගේද? ඒක සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ෂා වේදනාවක්ද? කොතරම් කාලයක් මේ වේදනාව පවතිනවද? මේ ඔක්කොටම ස්පර්ශය බලපානවා. අපි නැවත නැවත ස්පර්ශය සිද්ධ වෙන්න හැරියොත් නැවත නැවත වේදනාව උපදිනවා. අපිට හැඟෙන්නේ දිගට වේදනාව තියෙනවා කියලා. හැබැයි සිද්ධ වෙන්නේ අර ස්පර්ශය නැවත නැවත ලබා දීමක්. ඒ නිසා වේදනාව අඛණ්ඩව තිනව වගේ අපිට හැඟෙනවා. ඒතර ස්පර්ශය තමයි තීරණය කරන්නේ පහළ වෙන වේදනාවේ ස්වභාවය මොන වගේද කියන එකත්. ඒ නිසා ස්පර්ශය මේ වේදනාවේ මූලික හේතුව වශයෙන් පෙන්නනවා. ස්පර්ශ නිරෝධය වේදනා නිරෝධය වශයෙන් පෙන්නනවා. වේදනා නිරෝධ කරන මාර්ගය ආරෂ්ඨාංග මාර්ගය වශයෙන් දේශනා කරනවා. ඉතින් එතකොට මේ බඳු අවබෝධයක් යම්ස කෙනෙක් සතුනම් සම්මා දිට්ඨියක් එයා ගාව තිනවා කියලා දේශනා කරනවා. ඉතින් අපි මේ දක්වා ඇත්තටම සාකච්ඡා කළා ස්පර්ශයත් අපි කෙටියෙන් සාකච්ඡා කළා. මොකද්ද ස්පර්ශය? මොකද ස්පර්ශය පෙන්වන්නේ ආයතන මුල් කරගෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගහන සම්පස්ස, ජීවහා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියලා. එතකොට ඇහි රූප ස්පර්ශ වීම කනේ සද්ද ස්පර්ශ වීම ඊළඟට නාසයේ ගඳ සුවඳ ස්පර්ශ වීම කයේ පොට්ටබ්බ ස්පර්ශ වීම ස්පර්ශ ඊළඟට මනසේ විවිධ අරමුණු ස්පර්ශ වීම කියන පැත්තෙන් තමයි ස්පර්ශය කියලා දෙන්නේ ඊළඟට ස්පර්ශයට හේතුව ආයතන කියලා පෙන්වනවා. ඒතර සාමාන්‍යයෙන් මේ දෙක එකතු කළා පස්ස ආයතන කියන වචත් වචනේත් යදෙනවා. එතකොට මේ ඇහැ කියන එක ස්පර්ශ ආයතනයක්. කන කියන එක ස්පර්ශ ආයතනයක්. දිව කියන එක ස්පර්ශ ආයතනයක්. කය කියන එක ස්පර්ශ ආයතනයක්. මනස කියන එක ස්පර්ශ ආයතනයක් කියලා මේ දෙක එකට විස්තර වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එතකොට මේවා ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන කියලා වෙන් කරලා පෙන්වන තැනුත් තියෙනවා. එතකොට මේ සලායතන නිසා තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ කියන එක ඊළඟට පෙන්නනවා සලායතන නිරෝධය ස්පර්ශ නිරෝධය වශයෙන් පෙන්වනවා. ඒකෙත් නිරුද්ධ කරන මාර්ගයේ විදිහට ආරෂ්ඨාංග මාර්ගය ඉදිරිපත් කරලා තියෙනවා. අපිට සලායතන සම්බන්ධයෙන් විවරණයක් කරනවා. සලායතන වලට විවරණයේ වශයෙන් තොර ආයතන 6 චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා. ඒතර අපි අහලා තියෙන යා ආධ්‍යාත්මික ආයතන 6 සලායතන වශයෙන් කියලා දෙනවා. එතකොට ඒකට හේතු වශයෙන් නාම රූප. නාම රූප සමුදයා සලායතන සමුදයෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. අපි බලමු ඉස්සරහට මොනවාද නාම රූප කියන්නේ කියලා. එතන මේ නාම රූප තමයි සලආයතන හටගන්න හේතු වශයෙන් පෙන්වන්නේ. එතකොට සලආයතන නිරුද්ධ කරන ප්‍රතිපදා වශයෙන් පෙන්වන්නේ නැවතත් ආරෂ්ඨාංක මාර්ගය. මේ පිටු මේ පිටුතර සමහරට මතක ඇති අර කාම ගුණ කියන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා ඒ ප්‍රතිපදාවක් හරහා ගිහිල්ලා කෙනෙක් මේ සලායතන නිරෝධයක් කිරීම සම්බන්ධයෙන් චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරද්දති. සේ ආයතනේ වේදිතබ්බේ. සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. ගහානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. මේ විදිහට කියලා දෙනවා. ඒ කියන්නේ අම් අවස්ථාවක අපි විපස්සනාවක් වඩනකොට මේ ඇහැ නිරුද්ධ වෙලා යනවා රූප සංඥා මැකිලා යනවා. එතකොට තමයි මේ ආයතනයක් වශයෙන්ම පෙන්ලා දෙන ඒ සලායතන නිරෝධ වෙච්ච තත්වයක් කෙනෙක් තුල පහළ වෙන්නේ. වෙනත් වචනකින් කියනවා නම් නිවීම තත්වයක් හිත තුල පහළ වෙන්නේ. ඒ නිසා මේ දේවල් භාවනාවට යොදා ගන්න පුළුවන්. ඒ නිසා ආයතන භාවනාවක් එහෙම සතිපට්ඨානේ ධම්මානුපස්සනාවේදී සඳහන් වෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් ඒ ආයතන වලට අවධානය යොමු කරමින් මේ ආයතන ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න කොහොමද මේ චක්කායතනය හටගන්නේ පැහැට ආරමුණක් ආපాతගත වුණාම තමයි පේන්න පටන් ගන්න. ඒ චක්කායතනයේ ක්‍රියාකාරීත්වය එතනින් ඔන්න පැන නගිනවා. ආරම්භ වෙනවා. හැබැයි සුළු මොහොතකින් ඒක අවසන් වෙනවා. ඊට පස්සේ නැවතත් අපිටම සද්දයක් ඇහෙනකොට ඔන්න සෝතායතනයේ ක්‍රියාකාරීත්වය පැන නගිනවා, හට ගන්නවා. හැබැයි සුළු මොහොතකින් අවසන් වෙනවා. ඒ වගේ එතන එතන ආයතන ක්‍රියාකාරීත්වය ආයතන හට ගැනීම නිරුද්ධ වීම කෙනෙක් දකිනවා නම් එතන ඒකත් එක්තරා අන්දමක දුක දුරු කරන ප්‍රතිපදාවක් ආරෂ්ඨාංක වඩන ප්‍රතිපදාවක් භාවනාවක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා ඊළඟට එනවා නාම රූප සම්බන්ධයෙන් කතමං පනාවසෝ නාම රූපං කතමෝ නාම රූප නිරෝධෝ කතමා නාම රූප නිරෝධ ගාමිනී පටිපදා එතකොට වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ. ඉදං උච්චතාවසෝ නාමං. දැන් මෙතන නාම කියන එක විස්තර කරනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. රූප කියන එක විස්තර කරනවා චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඉදං උච්චතාවසෝ රූපං. එතකොට අපිට තේරෙනවා මෙතන මේ නාම රූප කියන එකේ විශේෂයෙන්ම නාම කියන කොටස මේ චෛතසික ධර්මවල තියෙන ඊටාම සියුම් මට්ටමයි පෙන්වන්නේ. සාමාන්‍යයෙන් අභිධර්මයේ චෛතසික 52ක් පෙන්නනවා. මෙතන මේ ඒ චෛතසිකවල තියෙන මූල ස්වභාවය හිතක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙන අතිශය වැදගත් මූල ස්වභාවය තමයි මේ නාම ධර්ම වශයෙන් පෙන්වන්නේ. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියලා. එතකොට රූප කියන එක අපි මනස පැත්තෙන් කතා කළොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භෞතික ධාතුන්ගෙන් උකහාගත්ත යම් රූප සංඥාවක් තමයි හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි කාර් එකක් ගන්න යනවා. කාර් එකක් ගන්න ගිහිල්ලා අපි සමහර විට ඉතින් අපිට දොර ඇරලා දෙනවා අපි ඒකට නගිනවා ඊළඟට අපි ඒක අතපත ගානවා පොඩ්ඩක් රවුමක් යනවා ඊට පස්සේ සමහර විට අපි ඒක පරීක්ෂා කරන අතරේ අපිට ගෙනල්ලා ඔන්න බීම බෝතලයක් දෙනවා නැත්නම් තේ එකක් ගෙනල්ලා දෙනවා අපි ඒකත් බොනවා ඊළඟට කාර් එක ඇතුලේ යම්කිසි සුවඳක් එහෙමත් තියෙනවා ඉතින් මේ අත්දැකීම ලැබලා ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි ගෙදර ආවා පස්සේ දැන් අර කාර් ගැන මතක් ඒ කාර් එකේ හැඩහුරුකම් සීට් තිබිච්ච හැටි ඒ අනිකුත් මෙවලම් උපාංග තිබුණ හැටි මේවා සම්බන්ධයෙන් අපේ හිතේ හොඳට ඇඳිලා තියෙනවා දැන් මේ ඔක්කොම අර භෞතිකව අපි අතගාපු දැකපු ඒ දේවල් වලින් යම්සි උකහාගත්ත සංඥා ටිකක් තමයි සලකුණු ටිකක් තමයි දැන් අපේ හිතේ තියෙන්නේ. ඒතර මෙතන දැන් මේ රූප වල සංඥාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව අපිට අර කාර්යයකට නැග්ගහම යම්කිසි සුවඳක් එහෙම දැනුණා නම් ඒ සුවඳක් දැන් අපිට සමහරට මතක තියෙනවා. ඒකත් හා සම්බන්ධයෙන් අපේ යම් සංඥාවක් හිත ඇතුලේ තියෙනවා. ඊළඟ අපි සමහර වෙලාවට ඒකේ නැගලා යනකොට අපිට දැනෙච්ච ආකාරයේ ස්පර්ශ වෙච්ච ආකාරය අපි සීට් එකක් එහෙම උඩ අතක් තියන් ඉන්නකොට කොහමද අපි ඒක දැනුනේ? ඒ ස්පර්ශය සම්බන්ධව තමකසේ සංඥාවක් අපේ හිතේ තියෙනවා. ඒතර මේ අනුව අපිට තේරෙනවා දැන් අපි යම් භෞතික පටවිය ආපෝ තේජෝ වලින් තනිච්ච යම් භෞතික වස්තුවක් අපි ස්පර්ශ කරද්දී පරිහරණය කරද්දී අත්දකිද්දී ඒකෙන් යම්කිසි සංඥාවක් අපිට උකහා ගන්න පුළුවන් ඉතින් ඒක අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා මෙන්න මේ නාම රූප ක්‍රියාත්මක වෙනකොට එතෙන්දී ඇත්තටම ක්‍රියාත්මක මෙන්න මේ රූප සංඥා. ඒ රූප සංඥාත් අර කියපු සූක්ෂම මට්ටමේ නාම ධර්මත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මත් ඒතර මේවා තමයි අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප කියලා. එතකොට සාරිපුත්තු සාවිනාසි කියලා දෙනවා. ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චතාවසෝ නාම රූපං මෙන්න මේකයි නාම ධර්ම මෙන්න මේකයි රූප ධර්ම කියලා කියන්නේ මේ දෙක එකතුව নিরතුරුව හිත තුල පිළිඹු කරනවා නැත්නම් ජවනිකාවක් වශයෙන් පෙන්눔 කරනවා මෙන්න මේ தත්ත්වේ නාම රූප කියලා පෙන්වනවා ඉතින් මේක විස්තරයක් මේ මේ කාර්යයුත්ත ඇත්තටම විස්තර කරන්න ඉතාම වටිනවා පූජනීය කටුකුරුන්ද ඥානানন্দ සාමිනාස දෙන උපමාවක් මේ පින්වතුන් අහලා ඇති අපි උන්වහන්සේගේ පරිසම්පාද විවරණය පරිසම්පාද ධර්මය විස්තර කරන අවස්ථාවේදීත් ඒ වගේම නිවනේ නියම දේශනා මාලාව විස්තර කරද්දීත් නිස්සරණ වනයේදී මේවා සාකච්ඡා කරලා තිනවා. පෙනෙන උපමාව තමයි යම්ස කෙනෙක් චිත්‍රපටි ශාලාවකට ගිහිල්ලා චිත්‍රපටියක් නරඹනවා. ඒ චිත්‍රපටිය නරඹද්දී තින් සම්පූර්ණයෙන්ම ඒ මුළු ශාලාවම අඳුරු කරනවා. සියලු දොර කවුළු වහලා දානවා. සම්පූර්ණ ඝන අන්ධකාරය තමයි එතකොට මේ චිත්‍රපටිය පෙන්වන්නේ. සම්පූර්ණයෙන්ම අන්ධකාරයක් නම් තියෙන්නේ අපිට මෙලෝ දෙයක් පේන්නේ කවුද ඉස්සරහා ඉන්නේ කියලා පේන්නේ ඊළඟට තිරයක් තියනවාද කියලා මොකක්වත් පේන්නේ කිසි දෙයක් පේන්නේ අපිටම මේ தত্ত্বය අපිට දැන් ඔන්න තියෙනවා කිසිම දෙයක් පේන්නේ ඒ අවස්ථාවේදී මේ තිරයට අර ප්‍රොජෙක්ටර් එකකින් යම්කිසි ප්‍රතිබිම්බයක් ආපාදගත කරනවා යම් ජවනිකාවක් ඒ ප්‍රතිබිම්බය තුළ නිරූපණය වෙනවා. ඒක දැන් ආපాతගත කරනවා. දැන් ඒතර තිරේ මේ ප්‍රතිබිම්බය පේනවා. ඒතර මෙන්න මේ ප්‍රතිබිම්බය වගේ තමයි අපේ හිත ඇතුළේ නිරූපණය වෙන නාම රූපය. අර තිරේ වගේ තමයි විඥානය. ඒතර අපෙත් හිතට පුළුවන් නැත්නම් විඥාණයට පුළුවන් යමක් පිළිඹු කරන්න ආපස්සට හැරිලා බලන්න ඒ තිරයක් වගේ අපේ විඥානයේ ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒකට වැටෙන ඡායාව වගේ තමයි නාම රූපය කියලා කියන්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අර පිළිඹිඹ වෙන ඒ ඡායාවේ, ඒ ජවනිකාවේ ඉතින් විවිධ වර්ණ සටහන්, රූප සටහන්, හැඩතල ඒ ඔක්කොම පිළිඹිඹ වෙනවා. අපේ හිතේ තියෙන අවිද්‍යාවත්, තණ්හාවත් නිසා අපි ඒකට බැඳෙනවා. ඒක ඇත්ත කියා ගන්නවා. අපි චිත්‍රපටියක් බලද්දී අපිට ඒ චිත්‍රපටියේ ඉන්න නළුනිලියෝ ඇත්ත තැනැත්තන් තැනැත්තියන් බවට පත් වෙලා ඒ අය නිරූපණය කරන කතන්දරේ අපිට සැබෑවක් බවට පත් වෙලා ඒ වගේමයි මේ විනිවිද කරන ජවනිකාව අපිට සැබෑවක් බවට පත් වෙලා අපිට අමතක වෙනවා අපි මේ චිත්‍රපටියක් බලන්න කියලා අර අය ඊටාම තාත්විකව තමන්ගේ රංගනය ඉදිරිපත් කරනවා කතාවක් වශයෙන් මේක හොඳට පද බැඳලා තියෙනවා අපි ඒ තුල වසඟ වෙනවා මුලා වෙනවා අපිව ඒ ලෝකය තුල උපදිනවා. අපි මේ ලෝකය තුල ගත කරනවා අපිට මෙතන අමතක වෙනවා. ඔය වෙන ලෝකයක තමයි ගත කරන්නේ. ඉතින් අපිට උපරිම මට්ටමින් මුලා වෙන්න පුළුවන් නම් උපරිම මට්ටමේ ඒක රස විඳින්නත් පුළුවන්. ඉතින් එහෙම තමයි ඉතින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ මුලාව වැඩි වෙන විදිහට තමයි ඒව හදලා තියෙන්නේ. ඉතින් එයාට පුළුවන් තාත්වික රංගනයක් කරලා අපිව මුලා කරන්න. ඉතින් අපි සල්ලි දීලා මුලා වෙනවා. දැන් එතකොට මේ අවස්ථාව තමයි අපේ හිත ඇතුළෙත් සිද්ධ වෙන්නේ. නාම රූප තුලින් විවිධ දේ නිරූපණය වෙනවා. හිතන්න අර කාර් එක ගන්න ගිහිල්ලා ඒ අපි දැකපු දේ, අතගාපු දේ, විඳපු දේ අපිට මතක් වෙනවා. දැන් ඉතින් සමහර විට අපිට ඒ කාර් එක අපේ හිත ඇතුලේ මැවෙලා පේනකොට ඒ නාම රූපය පෙන්눔 කරනකොට ඒකට ලොකු ආසාවක් ඇති වෙලා ඒකට තණ්හාවක් ඇති වෙලා දැන් අපි මේ කාර් එක හිතින් හදාගෙන මවාගෙන කාර් එක ගත්තා කියලා හිතාගෙන සමාවෙට දැන් මේකේ රවුමක් යනවා. හිතින්. ඉතින් අපිට පුළුවන් මේ නාම රූපයක් හිත ඇතුලේ පිරිඹු වෙනකොට ඒක ඒක අපිට සජීවී කරගෙන ඒක ඇත්තක් කියලා හිතාගෙන ඒකට මුලා වෙලා ඒ ලෝකය තුල ගත කරන්න පුළුවන්. දැන් අපිට කාර් එකක් නැහැ. හැබැයි මේ කාර් එක හිතින් හදාගෙන අපිට පුළුවන් ඒ ගැන හිත හිතා සිහින මවමවා කාර් එකේ අපි ඔන්න තව අපේ දරුවෝ වේවා, බිරිඳ වේවා, සාමියා වේවා කවුරු හරි නංගගෙන එහෙම ඉතින් ඔන්න අපි රවුමක් යන හැටි ඉතින් හදාගන්න පුළුවන්. ඉතින් ඔන්න වගේ தත්ත්වයක් මේ අපේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. උතර මෙන්න මේ නාම රූපය ක්‍රියාත්මක වීම හරහා තමයි සලායතන වලට යම්සි උත්තේජනයක් ලැබෙන්නේ. අපි තුමු අර විදිහට අපි කල්පනා කර කර ඉන්නවා දැන් මේ නාම රූප වාහනයත් එක්ක ඒ වාහනේ අපි ඉන්නකොට දැන් ඉතින් මතක් වෙනවා මේක නැතුවම බෑ. මේක ගත්තනම් හොඳයි. මේක අඩු කරගන්න පුළුවන් දන්නෙත් නෑ. මේ වාහනේ ගාන වැඩි පොඩ්ඩක් මේකට කායෙන් හරි ණයක් අරගන්න පුළුවන් දන්නේ නැහැ. අපි ආයතනයක කතා කරලා මේක ණයක් අරගන්න පුළුවන් දන්නේ නැහැ. ඔන්න ඉතින් අපි දඟලන්න ගන්නවා. දැන් ඉතින් අපි නැගිටිනවා. ඊට පස්සේ සමාහට දුරකථනය අතට ගන්නවා. යාළුවෙකුට මිත්‍රයෙකුට කතා කරනවා. එහෙම නැත්නම් මේක කරගන්න බැහැ කියලා දුක් වෙනවා. එතකොට මේ සලායතන ක්‍රියාත්මක වෙන මට්ටම අපිට දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ කය ක්‍රියාත්මක වෙනවා. අපි නැගිටලා යනවා. කය ක්‍රියාත්මකයි. ඊට පස්සේ අපි අපිටම දුරකතනය අතට ගන්නවා. ඊළඟට අපි කතා කරනවා. වචන ක්‍රියාත්මකයි. අපිට ඇහෙනවා. කන ක්‍රියාත්මකයි. ඉතින් මේ විදිහට මේ සම්පූර්ණ ක්‍රියාදාමය අපිව අර නාම රූප මට්ටමේ රඳවන්නේ නැතුව සලායතන මට්ටම දක්වා තල්ලු කළා අපිව ඒ වෙතට පෙළඹවීමක් ඇති කරනවා අපිව ක්‍රියාත්මක කරන්න පොළඹවනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි ක්‍රියා සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ නාම රූප වලට හේතු වශයෙන් විඥාණය පෙන්නනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. ඊළඟට විඥාණයට හේතුව විඥාන වාරය මේ සාරිපුත් සායනාස ඉදිරිපත් කරනවා. දැන් මේ විඥාණය මෙතන ඉදිරිපත් කරලා තියෙන්නේ මේ විඥාන හයක්. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඒතර අපේ විඥාන පහළ වෙන ස්ථාන වශයෙන් ඒතර ඒවට නම් කරලා තියෙනවා. ඇහි පහළ වෙන දැනීම චක්කු විඥානයි. ඒතර ඒ විඥානය තනියෙන් පහළ වෙන කෙනෙක් නෙමෙයි. ඒකට හේතු දෙකක් තියෙනවා. ප්‍රධානම හේතු දෙකක්. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. මදුපිණ්ඩික සූත්‍රයේදී කියලා දෙනවා මහා කච්චාන මහරතන් වහන්සේ. එතකොට මේ දෙකක් නිසා තමයි විඥානය පහළ වෙන්නේ. හැබැයි නම් කරලා තියෙන්නේ ඇහැ මුල් කරගෙනයි නම් කරලා තියෙන්නේ. සද්ද සහ කන මුල් වෙලා සෝත විඥානය පහළ වෙනවා. කන මූලික කරලා තමයි නමක් දීලා තියෙන්නේ සෝත විඥානය කියලා. ඉතින් ඔය විදිහට විඥානයත් තනිව පහළ වෙන නිකං තියෙන විඥානයක් නැහැ. ඒක පෙන්වන්නේ ඒ ඒ ආරම්මනේ නැත් ඒ ඒ ආයතනේ හටගන්න නිසා ඒකට ඒ ආයතනයෙන්ම නම් කරලා තියෙනවා. එතකොට මේ කතා කරන්නේ අபிසංකත විඥාන නැත්නම් සකස් වෙච්ච විඥානය හේතුපත්‍යයන්ගෙන් යැපෙන විඥානය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට නාම රූපයක බැඳෙන විඥානය හැමතිස්සම හේතුප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච විඥාන තත්ත්වයක්. ඒකට හේතු තමයි විශේෂයෙන්ම ඒ ආයතනය සහ ඊට අදාළ වෙන අරමුණ. ඇහැ සහ රූප නැත්නම් කන සහ ශබ්ද නාසය සහ ගඳ සුවඳ දිව සහ රස කය සහ ස්පර්ශ එහෙමත් නැත්නම් මනස සහ මනසට ආරමුණ නිසා ඔන්න මනෝවිඤ්ඤාණය. දැන් ඒතකොට මේ අන්දමින් විඤ්ඤාණ සම්බන්ධයෙන් විස්තරයක් කළා සංඛාර සමුදයා විඥාන සමුදයෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ සංස්කාර නිසා තමයි විඥාන පහළ වෙන්නේ සංස්කාර නිරුද්ධ වෙලා තියෙනවා නම් විඥාන පහළ වෙන්න විදිහක් නැහැ කියන මෙන්න මේ විවරණය ඉදිරිපත් කරලා තියෙනවා මේ පිටුතුට සමහරට මතක ඇති නල කලාප සූත්‍රයේදීත් ඒ වගේම මහා නිදාන සූත්‍රයේදීත් විඥාණයට හේතු වශයෙන් නාම රූපය ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර විඥාණයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. මෙතෙන්ද හැබැයි යන්නේ අනිත් රටාවට විඥාණයට හේතුව සංස්කාර වශයෙන් ඒක තවත් විවරණයක්. එතකොට මේ විඥාණයේ නාම රූපය හේතුවක් වෙන ආකාරය අපි මීට කලින් ටිකක් සාකච්ඡා කරලා තියෙනවා. අර චිත්‍රපට උපමාව ගත්තොත් ඒකෙන් අපි ටිකක් පැහැදිලි කරගන්න උත්සාහ කළොත් අර තිරේ තියෙන නිසා තමයි ඒ ඡායාවට, ඒ පිළිඹුවට, ඒ යවනිකාවට පිළිඹු වීම සඳහා යම්කිසි පෘෂ්ඨයක් ලැබුණේ. යම්කිසි පිහිටක් ලැබුණේ. ඒ පෘෂ්ඨය තිබුණ නැත්නම් ඒ තිරය තිබුණ නැත්නම් අරකට පතිත වෙන්න පිහිට ගන්න තැනක් නැහැ. දැන් අරයා පතිත වෙලා පිහිටාගෙන තමයි ඉන්නේ මේ තිරේ. ඒතර තිරේ කියන එක අත්‍යවශ්‍යයි. එහෙනම් ඒ ජවනිකාව පිළිඹු වීම සඳහා. ඒ ආලෝක කදම්බය හොඳට පිළිඹු වෙන්න, පරාවර්තනය වෙන්න අර යම් පෘෂ්ඨයක් අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ පෘෂ්ඨය පේන්නේවත් නැහැ ඒ ආලෝකේ නැත්තම්. පෘෂ්ඨයේ ක්‍රියාකාරීත්වය ඒක තිරයක් බවට පත් වෙන්නේ අර නාම රූපයක් තියෙන අවස්ථාවේදී පමණයි. නාම රූපයක් නැත්තම් ඒක පේන්නේවත් නැහැ. එයාගේ ක්‍රියාකාරීත්වයක්, එයාගේ හැකියාවක් කිසිසේත්ම ප්‍රකට වෙන්නේ නැහැ මේ නාම රූපයක් නැත්තම්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ දෙන්න අන්‍යෝන්‍ය වශයෙන් බැඳිලා තියෙන්නේ, ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි අපේ විඥාන නාම රූප මේ දෙකත් ඒ විඥානයේ තියෙන පිළිඹු කිරීමේ හැකියාව තියෙන නිසා තමයි ඔන්න පිළිඹු වෙන්නේ. නාම රූපයක් පිළිඹු වෙන්නේ. හැබැයි පිළිඹු වෙන්නේ නැත්තම් විඥානය තියෙනවා කියලාත් අපිට හැඟීමක් නැහැ. ඒක නිකන් අනිදස්සන බවටපත් වෙලා කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ. නිරූපණය නොවන තත්ත්වයකටපත් වෙලා. කිසිවක් පිහිටලා නැහැ ඒකේ අපතිච්ඡිත බවටපත් වෙලා. එතකොට සාමාන්‍යයෙන් අපි පෙන්නන අபிසංකත විඥානයේ හේතුප්‍රත්‍යයන් මත යැපිච්ච බැඳිච්ච නාම රූපයක බැඳිච්ච ඒ විඥානය හැමතිස්සෙම ඒතර නාම රූපයක බැඳිලා තමයි තියෙන්නේ. ඒක මත පිහිටාගෙන ඒක මත පැටලිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විස්තර කරනවා සංඛාර වර්ගය. කතමාපනාවසෝ සංඛාරා. කතමෝ සංඛාර සමුදයෝ, කතමෝ සංඛාර නිරෝධෝ, කතමා සංඛාර නිරෝධගාමිනී පටිපදා. තයෝ මේ ආවසෝ සංඛාර. කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. සංස්කාර જાති තුනක් කියලා දෙනවා. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. දැන් මෙතෙන්දීත් ඇත්තටම චූල වේදල්ල සූත්‍රයේදී එහෙම කාය සංස්කාරය අත් දක්වන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන්. ඊළඟට වචී සංස්කාරය පෙන්වන්නේ විතක්ක ਵਿਚාර වශයෙන්. චිත්ත සංස්කාරය පෙන්වන්නේ වේදනා සංඥා වශයෙන්. ඒ කියන්නේ අර කාය සංස්කාරයේ තියෙන පුළුවන් අඩුම ලංසුවෙන් තමයි පෙන්ලා තියෙන්නේ. ඊටාම සූක්ෂම මට්ටම තමයි එතකොට ආශ්වාස ප්‍රශ්වාස අපිට යම්සි කායික ක්‍රියාවක් කරන්න ගියාම ඒ කායික ක්‍රියා සියල්ලටම ඉතින් කාය සංස්කාර කියන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන අඩුම ලංසුව තමයි කුඩාම කොටස තමයි ආශ්වාස ප්‍රශ්වාසය කියලා කියන්නේ. අපි හුස්ම අරගෙන තමයි කොයි දේ කරත් කරන්නේ. කතා කරන්නේ කෙනෙකුට ගහන්නේ බනින්නේ ඉතින් මේ කොයි වැඩේ කරන්න ගියත් ඉතින් හුස්ම කියන එක අත්‍යවශ්‍යයි. හුස්ම තමයි මේ ප්‍රාණ වායුව ඒක තමයි නිරන්තරයෙන්ම අපේ මේ කය ජීවත් කරවන්න අත්‍යවශ්‍ය සාධකය. වචී සංස්කාර විතක්ක ਵਿਚාර මත පදනම් වෙලා තමයි අපි කතා කරන්නේ. කොයි වචනේ කතා කරන්න ගියත් ඇතුලේ ඊටාම් සියුම් මන්දමින් විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි මේ අපිට කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. විතක්කෙත්වා ਵਿਚාරෙත්වා වාචම් බින්දති කියලා කියනවා. ඒ නිසා විතක්ක කළා ਵਿਚාර කළා තමයි මේ වචන වලට ඒක පෙරලන්නේ. ඒක ඉක්මනට ඉක්මනට සිද්ධ වෙන ඉතින් අපිට ඒක අල්ලන්න බෑ. ඒ නිසා ඒ වචී සංස්කාරවල මූලික මට්ටම විතක්ක ਵਿਚාර වශයෙන් පෙන්ලා දෙනවා. ඊට චිත්ත සංස්කාර. ତොර හිතින් කරන විවිධාකාර කල්පනා කිරීම, හිතා බැලීම, අදහස් හිතට ගැනීම මේ සියල්ලටම මූලික හේතුව වශයෙන් වේදනා සංඥා එතෙන්දි පෙන්වනවා. අර කලින් කිව්ව නාම ධර්ම වලත් වේදනා සංඥා අන්තර්ගතයි. ඒත් මෙතනත් මේ චිත්ත සංස්කාර වලට මූලික පෙළඹවීම අපි කරන විවිධ හිතා ගැනීම, කල්පනා කිරීම වලට කරන මූලික පෙළඹවීම කරන්න නම් වේදනා සංඥා දෙක අත්‍යවශ්‍යයි. වේදනා සංඥා දෙක චිත්ත සංස්කාර වශයෙන් පෙන්වනවා. තයෝ අවිජ්ජා සමුදය සංඛාර සමුදය. අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධය. අවිද්‍යාව තමයි සංස්කාර වලට හේතුව. අවිද්‍යාව නිරෝධයෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියලා පෙන්වනවා. අවිද්‍යාව සහිත පසුබිමක තමයි සංස්කරණත් වැඩියෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ විශේෂයෙන්ම සංඛාර කියන වචනය පුළුල් අර්ථයකින් දහම තුල විග්‍රහ වෙනවා. සංඛාර කියලා වෙනමම සංඛාර ස්කන්ධයක් පෙන්වනවා. ඒතර මේ සංඛාර ස්කන්ධය බුදුරජාන් වහන්සේ අත්දක්වනවා සංකතං අபிසංකරොන්තේති කෝ භික්ඛවේ තස්මා සංඛාරාති උච්ඡන්ති කියලා. මේ සකස් කළ දේ තවදුරටත් සකස් කරනවා. සකස් වෙච්ච දේ තවදුරටත් ඔප්නංවනවා, හැඩ ගන්නවනවා, වැඩි දියුණු කරනවා. තව තව ඒක වෙනස් කරනවා. අபிසංකතයන් බවට පත් කරනවා. ඉතින් ඒක තමයි සංස්කාර ස්කන්ධයේ ක්‍රියාව. රූපය තවදුරටත් එයා සංස්කරණ කරනවා. වේදනාව තවදුරටත් එයා සංස්කරණය කරනවා. සංඥා තවදුරටත් සංස්කරණය කරනවා. සංස්කාරත් තවදුරටත් සංස්කරණය කරනවා. විඥානත් තවදුරටත් සංස්කරණය කරනවා. ඉතින් අපේ හිත ඇතුලේ මේ සංස්කරණ කිරීමේ ඇබ්බැහියක් තියෙනවා. සංස්කරණ කිරීමේ පුරුද්දක් තියෙනවා. ඒ නිසා අපිට නිකන් ඉන්න බෑ. අපිට හිත තිකන් තියන් ඉන්න බෑ. අපිට ඉතින් ඒක හරහා සංස්කරණ කිරීමේ පුදුමාකාර උමනාවක් තියෙනවා. ඉතින් ඔන්නේ සංස්කරණ කිරීම තනිකරම අවිද්‍යාව මත පදනම් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දහම විග්‍රහ කරගෙන යනකොට අපිට තේරෙනවා බුදුරජාන් වහන්සේ මේ සබ්බ සංඛාර සමතයක් නිවීම වශයෙන් දේශනා කිරීම කොයිතරම්නම් ගැඹුරු කාරණාවක්ද කියලා. ඒතර අපේ හිතේ තියෙන මේ සංස්කරණ කිරීමේ ප්‍රවණතාවය ටික ටික නවත්තලා අවශ්‍ය වෙලාවට සංස්කරණ නතර කිරීමේ හැකියාවක් ගැන එහෙනම් අපිට හිතන්න සිද්ධ වෙනවා. සබ්බ සංඛාර සමතයක්. මේ සංස්කාර සමනය කළා පැවැත්වීමේ හැකියාවක්. කයෙන් කරන විවිධාකාර සංස්කරණ නතර කළා කාය සංස්කාර අවම කළා පැවැත්වීමේ හැකියාවක්. වචනයෙන් කරන විවිධාකාර සංස්කරණ නතර කළා කතා නොකර ඇතුලේ කතාවත් සමනය කරගෙන ඉඳීමේ හැකියාවක්. අර චිත් සිදිනුත් කරන සංස්කරණ නතර කළා වේදනා සංඥාත් සමනය කරගෙන ඉඳීමේ හැකියාව. ඉතින් එතකොට ඊටාම ගැඹුරින් මේ දේවල් දහමේ විස්තර වෙනවා. ඒතර මේ සංස්කරණ දුරු කිරීමේ ප්‍රතිපදාවක් අවිද්‍යාව දුරු කිරීම මතයි පදනම් වෙලා තියෙන්නේ කියන එක එහෙනම් හරි ගැඹුරු කාරණාවක්. අවිද්‍යාව මතයි සංස්කරණ සිද්ධ වෙන්නේ. ඒතර තවත් පැත්තකින් කියන්න පුළුවන් කෙනෙක් විපස්සනාවක් එහෙම වඩ아가ගෙන යනකොට සංස්කරණ අඩුවීමක් හිතේ කතාව අඩුවීමක් ප්‍රපංච අඩුවීමක් ඊළඟට අවශ්‍ය දේ පමණක් ක්‍රියාවත් කිරීමක් ඕන්ට වඩා දඟල දඟල කය පාවිච්චි කරගෙන උනත් දඟලන දැඟලිලි අඩුවීමක් එයා තුළ සිද්ධ විය යුතුයි මොකද මේ අවිද්‍යාව නිසායි සංස්කරණ සිද්ධ වෙන්නේ අවිද්‍යාව නැති පසුබිමක එහෙනම් හිත නිශ්ශබ්ද වෙන්න ඕනේ අවිද්‍යාව නැති පසුබිමක කය තැම්පත් වෙන්න ඕනේ කය ශාන්ත වෙන්න ඕනේ ඉතින් අදහස් වෙන්නේ නැහැ එයා නිඳා ගන්න ඕනේ කියලා අක්‍රිය වෙන්න ඕනේ කියලා අවශ්‍ය වෙලාවට වැඩක් කරගන්න පුළුවන් නමුත් අර කම්මාරාමතාවයකින් පොළඹවන ගතියක්. නිතරම අනිත් ඈත් එක්ක උසුළු උසුළු කරමින් ඒවත් ඒ ඈත ගැලෙමින් ඒ සංගනිකාරාමතාවයක පෙළෙන ගතියක්. හැමතිස්සෙම කෙනෙක්ගේ කරට අත දාගෙන ඉන්න ගතියක්. එහෙම වෙනුවට දැන් තනියෙන් ඉන්න පුළුවන් ගතියක්. හුදකලා ඉන්න පුළුවන් ගතියක්. ශාන්තව ඉන්න පුළුවන් ගතියක්. නිශ්ශබ්දව ඉන්න පුළුවන් ගතියක්. ඇතුලේ කතාව සමනය වෙච්ච ගතියක්. අපි තුල පහළ වෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව අපි ප්‍රායෝගිකව ක්‍රියාවත් කරනවා නම් ඊට පස්සේ පෙන්නනවා අවිජ්ජාවාරය කතමාපනාවසෝ අවිජ්ජා කතමෝ අවිජ්ජා සමුදයෝ කතමෝ අවිජ්ජා නිරෝධෝ කතමා අවිජ්ජා නිරෝධගාමිනී පටිපදා අවිද්‍යාව පෙන්වන්නේ දුක්ඛ සමුදය අඥානං දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. ତොර මේ දුක පිළිබඳ අනවබෝධය වැටහීමක් නැහැ. දුක හටගන්න ආකාරය පිළිබඳ වැටහීමක් නැහැ. ඊළඟට දුක නිරුද්ධ වෙන ආකාරය සම්බන්ධයෙන් වැටහීමක් නැහැ. ඒ මාර්ගය සම්බන්ධයෙන් වැටහීමක් නැහැ. එහෙනම් එතන අවිද්‍යාව වශයෙන් පෙන්වනවා. ආසව සමුදය අවිජ්ජා සමුදය. ආසව නිරෝධා අවිජ්ජා නිරෝධෝ. ඒතර මෙතනත් අලුත් කාරණාවක් අපි සාමාන්‍යයෙන් පටිසම්පාදයේ විස්තර කරගෙන යද්දී අවිද්‍යා මට්ටමේදී නවත්තනවා. සාරිපුත්‍ර සාවින්නාංශය අවිද්‍යාවට හේතුව ආශ්‍රව වශයෙන් පෙන්වනවා. දැන් මෙතන විතරක් නෙමෙයි ඇත්තටම අවිද්‍යාවට හේතු පෙන්වලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිජ්ජා සූත්‍රය හම්බෙනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ. ඉතින් ඒකෙදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජම් පහම්මික්කවේ සහාරං වදාමි. නෝ අනාහාරං. මහණනි මම අවිද්‍යාවත් ආහාර සහිතයි. හේතුප්‍රත්‍යයන් ගෙනුයි හටගන්නේ. අනාහාරව නොවේ කියන එක කාරණය මතු කළා. කෝචාහාරෝ අවිජ්ජාය. අවිද්‍යාවට ආහාරය කුමක්ද? පංච නීවරණාතිස්ස වචනීයම්. පංච නීවරණයි අවිද්‍යාවට ආහාරය කියලා දේශනා කරනවා. ඒ කියන්නේ අපි හිතුවොත් මේ අවිද්‍යාව මුල් හේතුවයි කියලා ඒකත් වැරදි. අවිද්‍යාව එක ප්‍රධාන හේතුවක්. අවිද්‍යාව හටගන්න අවිද්‍යාව පවතින පංච නීවරණ මුල් වෙන බව කාමච්ඡන්දය, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුච්චේ, විචිකිච්ඡාව හේතු වෙන බව ඒ අවිජ්ජා සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආශ්‍රවයන් අවිද්‍යාව මුල් හටගන්න හේතුවක් වශයෙන් දේශනා කරනවා. ඊට පස්සේ එනවා ආශ්‍රව වාරය කතමාපනාවසෝ ආසව. ඒතර ආශ්‍රව තුනක් පෙන්නවා කාමාසව, භවාසව, අවිජ්ජාසව කියලා. දැන් මෙතෙන්දිත් අවිද්‍යාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ අවිද්‍යාවටයි ආශ්‍රව වලටයි අතරේ අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. අවිද්‍යාවට ආශ්‍රව මුල් වෙනවා ආශ්‍රව වලට අවිද්‍යාව මුල් වෙනවා අවිජ්ජා සමුදය ආසව සමුදයෝ අවිජ්ජා නිරෝධා ආසව නිරෝධෝ. ඒතර මේ දෙන්න අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් පෙන්නනවා. අවිද්‍යාව හටගන්නම් ආශ්‍රව තියෙන්න ඕනේ. ආශ්‍රව හටගන්නම් අවිද්‍යාව තියෙන්න ඕනේ. කවද්ද මේකේ මුල පටන් ගත්තේ? ඒක කියන්න බෑ. ඉතින් ඒක පුබ්බා කෝටින පඤ්ඤායති කියලාත් කියනවා. ඉතින් කියන්නේ මේ චක්‍රේ පටන් ගත්ත තැන කොතනද කියලා කියන්න බෑ. දැනට චක්‍රය ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙද්දී අවිද්‍යාවට ආශ්‍රවත් ආශ්‍රව වලට අවිද්‍යාවත් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවේවි තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ආශ්‍රව තුනක් කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව වශයෙන් පෙන්නවා. ඇතැම් තැනක දිඨාශ්‍රවත් එකතු කරලා ආශ්‍රව හතරක් වශයෙන් උත් පෙන්වනවා. එතකොට කාමාශ්‍රවය අපේ හිත ඇතුළේ නිරන්තරයෙන්ම ඒ කාමයන් ඔස්සේම ගිහිල්ලා ගිහිල්ලා ඒකම නිකන් තත්ත්වගත වෙලා හිත ඇතුලේ ඒක ඇබ්බැහියක් වෙලයි තියෙන්නේ. ලස්සන රූපයක් දැක්කහම ඉතින් අපිට නිකන් ඉන්න බෑ. ඒකට බැඳෙනවා, ඒකට ඇලෙනවා, ඒකට ආස හිතෙනවා. මොකද ඒ ඒවට බැඳිලා බැඳිලම හිත තුළ නිකන් ප්‍රවණතාවයක් තියෙනවා. හිත තුළ මේ වෙත නැඹුරු වීමක් තියෙනවා. ලස්සන සද්දයක් ඇහුණාම ඉතින් අපිට ඔහේ ඉන්න තේරෙන්නේ නැහැ. අපිට ඒකට මත් වෙනවා. ඒ වෙතට යනවා, ආසාවක් ඇති වෙනවා. මොකද අපේ හිත ඒ වෑයමයි මේ කල්ප ගණන් තිස්සේ පුරුදු කරලා තියෙන්නේ ආසා කරලා තියෙන්නේ. ඉතින් ඒක නිකන් හිත ඇතුලේ ඇබ්බැහියක් බවට පත් වෙලා. ආශ්‍රව කියලා කියනවා. ඒතර ආශ්‍රව කියන වචනය තුල ඒ අපි අහලා තියෙන ඒ වෛද්‍ය විද්‍යාව එහෙම පෙන්නන ඒ විවිධ ආයුර්වේද එහෙම පෙන්නන ඒ தත්වෙම තමයි තියෙන්නේ. විවිධාකාර ඖෂධ එකතු කරලා අවුරුදු ගණන් පල් කරලා ගත්තට පස්සේ ඒකේ යම්කිසි ඖෂධීය ගුණයක් මේ වතුරට කාවැදලා තියෙනවා. ඒ වගේ තමයි අපේ හිතෙත් කල්ප ගණන් තිස්සේ මේ හිත තුළ විවිධාකාර කෙලෙස් ක්‍රියාත්මක වීම නිසා ඒ කෙලෙස් වල යම් ශ්‍රාවයක් හිතේ නිකන් දැන් තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා ඒ தත්ත්වය ආශ්‍රව වශයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ නිසා කාමයන් හා සම්බන්ධයෙන් ඒ බඳු ආශ්‍රව සත්‍යයක් දිගට ඉන්න ඕනේ කියලා පවතින්න ඕනේ කියලා භවය හා සම්බන්ධයෙන් ආශ්‍රව තත්ත්වයක් ඊළඟට අපිට මේ දේවල් නොවැටහීම සම්බන්ධයෙන් අනවබෝධය සම්බන්ධයෙන් අපි තුල තියෙන ආශ්‍රව తත්වය. ඒතර මේ විදිහට අවිද්‍යාව සහ ආශ්‍රව අතර තියෙන මෙන්න මේ සම්බන්ධය දේශනා කරනවා. ඒතර මේ අනුව දැන් අපිට තේරෙනවා මේ ආරෂ්ඨාංග මාර්ගය තමයි හැම තැනදීම මේවා දුරු කරන මාර්ගය, නිරුද්ධ කරන මාර්ගය වශයෙන් එකක් එකක් ගන්න කියලා දීලා තියෙන්නේ. ඒතර මෙතන එක්තරා රටාවක් තියෙනවා. ඒ රටාව තමයි මෙතන මම පොඩ්ඩක් රූපසටහනකින් පෙන්වුම් කරලා තියෙනවා. ඒ අවිද්‍යාව ආශ්‍රව අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධය තියෙනවා. නාම රූප විඥාන අතරත් අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. මේ මුළු පරිසම්පාදයේ මුල් කරගත්ත හැම අංගයක් ගානෙම ඒ චතුරාර්ය සත්‍ය රාමුව තමයි පෙන්ලා දීලා තියෙන්නේ. යම්සි අංගයක් ගත්තා ඒ ගැන විස්තරයක් එනවා. ඒක හොඳට අපි දැනගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඒකට හේතුවක් තියෙනවා. ඊළඟට එය ඒ හේතුව නැත්තම් මේක නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීමක් තියෙනවා. ඒක නිරුද්ධ කරන මාර්ගයක් තියෙනවා. ඒක තමයි ආරෂ්ඨාංග මාර්ගය. එතකොට මේ සම්මාදිට්ඨි සූත්‍රය තුල දිගටම මෙන්න මේ චතුරාර්ය සත්‍ය රාමුව නැවත නැවත යොදලා තියෙනවා. ඒක ආහාර වාරයටත් සත්‍යයි. සත්‍ය වාරය කියන එකට කොහොමත් සත්‍යයි. කමපත වාරයටත් සත්‍යයි. ඊට පස්සේ අපිට දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රය ඉතින් මේ අන්දමින් අපිට අවසන් කරන්න පුළුවන්. තව ටිකක් මේ ඔස්සේ අපිට කරුණු ටිකක් සාකච්ඡා කරන්න පුළුවන් මේ සම්මාදිට්ඨිය මුල් කරගෙන. දැන් හොඳ සූත්‍රයක් හම්බ වෙනවා කන්ද සංයුත්තේ පඨම නන්දික්ඛය සූත්‍රය කියලා. ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ සම්මාදිට්ඨිය ඇති වෙන තවත් පැති පෙන්ලා දීලා තියෙනවා. අනිච්ඡඤ්ඤේව භික්ඛවේ භික්ඛු රූපං අනිච්ඡන්ති පස්සති. සාස්ස හෝති සම්මාදිට්ඨි. දැන් මේ රූපස්කන්ධය ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ රූපස්කන්ධය කොහොමත් අනිත්‍යයි. හැබැයි ඉතින් ඒක අපිට තේරලා තිබුණේ නැහැ. බුදුරජාන් වහන්සේ කිව්වා හැබැයි අපිට නිකන් ඒ ගැන ඒ තරම් ගැඹුරු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි යම්ස කෙනෙක් සතිමත් භාවයක් දියුණු කළා සමාධිමත් භාවයක් දියුණු කළා අපි තුමු මේ කයට අවධානය යොමු කළා මේ කයේ ක්‍රියාත්මක වෙන මේ ධාතු ක්‍රියාකාරීත්වය හොඳට තේරුම් ගනිමින් එයා වාසය කරනවා එහෙමනම් එයාට වැටහෙනවා යම් කාලයකදී මේවා හටගන්නවා නිරුද්ධ වෙලා යනවා. හටගන්නවා නිරුද්ධ වෙලා යනවා. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කියන මට්ටමක් එයා පැමිණුණා නම් ඔන්න තත්වය සම්මාදිට්ඨියේ හොඳ ගැඹුරු තත්වයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි පෙන්ලා දීලා තියෙනවා. ඒතර මේ අනිත්‍ය වූ රූප දැන් එයාට අනිත්‍ය වශයෙන්ම වැටහෙනවා. ඒ විදිහටම විස්තර කරනවා වේදනාව සම්බන්ධයෙන්, සංඥා සම්බන්ධයෙන්, සංස්කාර සම්බන්ධයෙන්, විඥාන සම්බන්ධයෙන් ඒවාත් යම් අවස්ථාවක අනිත්‍ය වශයෙන් වැටෙනවා නම් ඒ තුලිනුත් මෙන්න මේ සම්මාදිට්ඨිය පහළ වීම දේශනා කරලා තියෙනවා. සම්මා පස්සන් නිබ්බින්දති. ඉතින් මේ කොයි හෝ එකක් නිවර්දි අන්දමින් මෙයා දකිනවා නම් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් මෙයාට දක ගන්න පුළුවන් නම් ඒ තුලින් නිබ්බිදාවක් පහළ. මේක දැන් එපා වෙනවා. මේ ගැන කලකිරෙනවා. මෙතෙක් කාලයක් මේකට අපි එලිලා ඉඳලා තියෙන්නේ මේක නිත්‍යයි කියලා සේරිච්ච නිසා. අනවබෝධය නිසායි මේක අපි නිත්‍යයි කියලා සැලකුවේ. නමුත් දැන් මෙයාට තේරෙනවා මේක අනිත්‍යයි කියලා, ෂණ භංගුරයි කියලා, මොහොතක් මොහොතක් පාසා ඇතිව නැතුව යනවා කියලා. එහෙනම් දැන් ඉතින් මේකට ඇලෙන්න තේරුමක් නැහැ. මේ ගැන කලකිරෙනවා. නන්දික්ඛයා රාගක්ඛයෝ. දැන් එතකොට මේකෙන් අර වෙච්ච සතුටු වීම දැන් නැතිලා යනවා. දැන් අපි සාමාන්‍යයෙන් දෙයකට ඇලුම් කරන්නේ ඒකෙන් සතුටක් ලැබෙන නිසා. අපි රූපයකට ඇලුම් කරනවා. මොකද ඒකෙන් සතුටක් තියෙනවා. හිත නිකන් උද්දාමයට ලක් වෙලා, හිතමත් වෙලා. නමුත් දැන් මේක ගැන තියෙන එපාවීමක් ඒ නිසා අර ඒකෙන් අර අපි ලබාගත්ත රාග නිශ්චිත සතුට දැන් නිකන් ඡය වෙලා ගිහිල්ලා. දැන් රූප පෙනුනට සතුටු වෙන්නේ සද්ද ඇහුනට ඒ ගැන ලොකු අබිරමණයක් නැහැ. ලොකු සතුටු වීමක් නැහැ. කියාපෑමක් නැහැ. ඒක වෙතර රිංගා ගැනීමක් නැහැ. හිත තියෙනවා එයාගේ පාඩුවේ. රාගක්ඛයා නන්දික්ඛය. එතකොට මේ ඇල්ම ඉවත් වීම නිසා රාග ඉවත් වීම නිසා සතුට කොහොමද දැන් නැති වෙන්නේ. මේ දෙන්න දැන් ක්‍රියාත්මක වෙනවා. සතුට නැති නිසා රාගය හටගන්නෙත් නැහැ. රාග නැති නිසා සතුට හටගන්නෙත් නැහැ. නන්දි රාගක්ඛයා චිත්තං විමුත්තං සුවිමුත්තං චි උච්චති. ඒ නිසා මේ නන්දි රාග කියලා කියන්නේ විශේෂයෙන්ම සතුට පහළ වෙනවා රාග මිශ්‍රිතව ඒ නන්දි රාග දෙකම ඒ ඇලීම සහ සතුටු වීම කියන දෙකම ඉවත් වීම නිසා දැන් ඔන්න හිත ඉවත් වෙනවා. දැන් මෙතෙක් ඇලිලා තිබිලා තියෙන මේකෙන් සතුටු වීම නිසා ඒකට ආසා කිරීම නිසා දැන් ඔය දෙකම ඉවත් වීම නිසා ඔන්න හිත ගැලවෙනවා. හිත නිදහස් වෙනවා. සුයිමුත්තංච උච්චති. මනවින් නිදහස් වෙලා වුණා කියලා කියනවා. ඒ නිසා අපිට සතිපට්ඨානයක් වඩද්දී කානුපසනාවේදී අපිට රූපස්කන්ධය හොඳට විනිවිද දැක ගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී එතකොට මේ කෙනෙකුට මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙලා එයාගේ හිතේ ආසාව දුරු වෙලා හිත නිදහස් වෙන්න පුළුවන්. සම්මා දිට්ඨිය ගැඹුරින් පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ හිත නිදහස් වෙන්නත් කලින්ම මේවා අනිත්‍යයි නේද කියලා හොඳට ඒ හිත ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන යනවා නම් එතකොට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වීමම උදේවය தত্ত্বය ඇතිව නැතිව යාම ප්‍රකට වීමම ගැඹුරු නුවණක් සම්මාදිට්ඨියක් අවදි කරන தত্ত্বයක් වශයෙන් ප්‍රත්‍යක්ෂ සම්මාදිට්ඨියක් අවදි කරන தত্ত্বයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඒ කාරණාවම ඇත්තටම බුදුරජාන් වහන්සේ ආයතන පැත්තනොත් විස්තර කරලා තියෙනවා. යම් අවස්ථාවක ඇහැ අනිත්‍යයි කියලා දකින්නවාද රූප අනිත්‍යයි කියලා දකින්නවාද ඔය විදිහට ඉතින් ආයතන පැත්තනොත් විස්තර කරලා තියෙනවා. ඊළඟ මේකම මහා සලායතනික සූත්‍රයේදීත් තවත් ඉතින් ගැඹුරින් විස්තර කරනවා. එතෙන්දී ආයතන චක්කුංචකෝ භික්ඛවේ ඥානං පස්සං යථා භූතං රූපේ ඥානං පස්සං යථා භූතං චක්කු විඥානේ ඥානං පස්සං යථා භූතං දැන් එතකොට අවස්ථා ගණනාවකින් විස්තර කරනවා ඇහැ රූප චක්කු විඥාන චක්කු ස්පර්ශය චක්කු සම්පස්සය එතකොට ඒ නිසා පහළ වෙන යම් සැප හෝ දුක් හෝ උපේක්ෂා හෝ වේදනාව ඒතර මේ වගේ මේ ඕනම අවස්ථාවක් සම්බන්ධයෙන් හොඳට මේවැ තියෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් අරගෙන මේකේ යථා ස්වභාවය යම් අන්දමකින් තේරුම් ගන්නවා නම් ඒ නිසා දැන් අර හිතේ කෙලෙස් නිශ්චිතව ඇති කරගෙන තිබිච්ච බැඳීම ආසාව දැන් දුර වෙලා යනවා. නසාරජ්‍යති. දැන් එයා දැන් රාග නිශ්චිතව කෙලෙස් නිශ්චිතව කලින් මේ තිබිච්ච මත්වීම දැන් හිතේ නැති වෙලා. <clears throat> ඒකෙන් දැන් හිත ඉවත් වෙලා. චක්කු විඥානේ න සාරජ්‍යති. සක්කු සම්පස්සේ න සාරජ්‍යති. දැන් එතකොට ඒ අවබෝධය නිසාම යථා භූතයක් අවබෝධය නිසාම දැන් ඒකට බැඳෙන්නේ නැහැ, ඇලෙන්නේ නැහැ. ඒනොට දැන් කලකිරීම. මෙතෙන්දුත් පෙන්ලා දෙනවා. එතන ආදීනවානුපස්සේ විහෙරතෝ. ආදීනව දකිමින් වාසය කරනවා. ඒ හරහා දැන් අරවා තුලින් පහළ වෙච්ච යම්කිසි දරතයක්, <clears throat> වෙහසක් ඒවා ඔක්කොම ඉවත් වෙලා යනවා. දැන් සුවසේ වාසය කරනවා. කාය සුඛම්පි, චේතෝ සුඛම්පි, පටිසංවේදිත කායික සැපයක් මානසික සැපයක් දැන් භුක්ති විඳිනවා. යා තථාභූතස්ස දිට්ටි සාස්ස හෝති සම්මා දිට්ටි. ඉතින් මෙන්න මේ වගේ වකවානුවක මේ යෝගාවචරය තුළ ක්‍රියාත්මක වෙන දැක්ම සම්මා දිට්ඨිය වශයෙන් පෙන්ලා තියෙනවා. ඒ කියන්නේ තනිකරම අර විපස්සනාවක් වඩන අවස්ථාවේදී ප්‍රත්‍යක්ෂ වශයෙන් මේවා තියෙන යථා ස්වභාවය අවබෝධ වෙන මට්ටම සම්මා දිට්ඨිය වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. තවත් මේකට එකතු කරගන්න පුළුවන් අපි කවුරුත් දන්න කරණීය මෙත්ත සූත්‍රයේ එන වාක්‍යයක් දිට්ඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු ගම්බසෙය්‍යං පුනරේ තීති කියලා ඉතින් විස්තර කරනවා. ඒ කියන්නේ දැන් එතකොට එයා කිසිම දෘෂ්ටියකට පැමිණෙන්නේ නැහැ. දෘෂ්ටියක් තුළ බැහැ ගැනීමක් නැහැ. එල්බ ගැනීමක් නැහැ. හැබැයි දස්සනේන සම්පන්නෝ දර්ශනයක පිහිටලා ඉන්නේ. මේකත් හරි අමාරුයි තේරුම් ගන්න කොහොමද දෘෂ්ටියක එල්බ නැතුව දර්ශනයකට පැමිණෙන්නේ? එයා තුළ දැක්මක් තියෙනවා. හරි අවබෝධයක් තියෙනවා. ඒ හරි අවබෝධය වළක්වනව යාව මොහොකටවත් බැහැ ගැනීමකින්. මේ හරි අවබෝධය කියන එක එහෙනම් බැහැ ගැනීමක් නෙමෙයි. ඒ හරි අවබෝධය කියන එක හිත නිදහස් වීමකට හේතු සපයනවා. ඒ නිසා ඔය මහා චත්තාරීසක සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ රහතන් වහන්සේ සතු තවත් කාරණා දෙකක් සම්මා ඥාන සම්මා විමුක්ත කියලා සම්මා විමුක්ති කියලා. ඒ කියන්නේ ඒ පෙන්වන ප්‍රඥාව නිතරම හිත නිදහස් කිරීම සඳහායි ප්‍රයෝගී වෙලා තියෙන්නේ. මේ සාමාන්‍ය දෘෂ්ටියක මිත්‍යා දෘෂ්ටියක තියෙන හිත කොටු කරන හිර කරන දෙයක බඳවන දෙයක බැස ගන්නා ස්වභාවයක් තමයි ඒ බඳු වැරදි දෘෂ්ටියක තියෙන්නේ. ඒතකොට සම්මාදිට්ඨියේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි කිසිම දෙයක බඳවන් නැති ලක්ෂණය. සියල්ලෙන් හිත නිදහස් කරන ලක්ෂණය තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන නිවැරදි සම්මාදිට්ඨියක තියෙන්නේ. ඒ නිසාම ඒ බඳු නිවැරදි සම්මාදිට්ඨියක් ඇති කෙනෙක් ඒ කිසිම ඒ අභ්‍යාගත වස්තු සම්බන්ධයෙන් එයාගේ හිතේ කිසි විචිකිච්ඡාවක් නැහැ කියනවා. සැකයක් නැහැ කියනවා. මොකද එයා දන්නවා මේ දෘෂ්ටි සම්බන්ධයෙන් එයා දන්නවා. දෘෂ්ටි වල ස්වභාවය ගැන එයා දන්නවා. ඒක දින ආදීනව එයා දන්නවා. ඒ නිසා ඒ දෘෂ්ටි පදනම් කරගෙන මිනිස්සු අහන ඒ নানা ප්‍රකාර වැරදි ආත්ම දෘෂ්ටිය මුල් කරගත්ත ප්‍රශ්න සම්බන්ධයෙන් එයාගේ දැන් ඔළුවේ මොකක්වත් ගැටලුවක් නැහැ. ඉතින් ඇතම් කෙනෙක් අහනවානේ දැන් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද? මරණින් මත්තේ නැද්ද? මරණින් මත්තේ ඉන්නවයි නැහැයි දෙකමද? එහෙමත් නැත්නම් මරණින් මත්තේ ඉන්නවත් නොවේ නොඉන්නවත් නොවේද? ඉතින් ඔය විදිහට විවිධ විදිහට උපදව කෝටික ප්‍රශ්න අහනවා. නමුත් මේ ඔක්කොම ආත්ම දෘෂ්ටියක් මතයි පදනම් වෙලා තියෙන්නේ. ඒවා ඒවා තේරුම් ගත්තනම් නැත්නම් මේ ප්‍රශ්නවල තියෙන නිෂ්ඵල ස්වභාවය අර්ථ ශූන්‍ය ස්වභාවය ආ තේරුම් ගන්න. ඒ නිසා මේ අභ්‍යාකත වත්තු සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පෙන්නනවා කෝනුකෝ බන්තේ හේතුකෝ පච්චයෝ යේන සුතවතෝ අරිය ශාවකස විචිකිච්ඡා නූපපඤ්ඤති අභ්‍යාගතවත්තුසු තු ස්වාමීන් වහන්සේ කෙනෙක් අහන ප්‍රශ්නයක්. එතකොට මේ ආර්ය ශාවකයෙක්ගේ හිතේ විචිකිච්ඡාවක් උපදින්නේ නැත්තේ ඇයි මේ අව්‍යාකට වස්තු විශේෂයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙන්න පිළිතුර තමයි එයාට මේ දෘෂ්ටිය නිරුද්ධ වෙලායි තියෙන්නේ. දිට්ඨි නිරෝධෝ දිට්ඨි නිරෝධහකෝ බික්ඛු අරිය ශාවකෝ. එතකොට මේ ආර්ය ශාවකයාට දෘෂ්ටි නිරුද්ධ වෙලා. එයා දික්ටි ඇති කරගන්නේ නැහැ. දික්ටි වලට බැහැ ගන්න යන්නේ නැහැ. නිසා එයා දුකෙන් නිදහස් වෙලා ඉන්නේ කියලා පෙන්වනවා. ඒ වගේමයි යම්සි කෙනෙක් සම්මා දිට්ඨිය තව තව දියුණු කරන්නම් එයා විවේකයක් ඇසුරු කරමින් විරාගයක් ඇසුරු කරමින් නිරෝධයක් ඇසුරු කරමින් හිත නිතරම නිදහස් කරමින් තව තව මේ සම්මා දිට්ඨිය දියුණු කරගත යුතු වෙනවා. ඒ තුලින් තමයි නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා යන මාර්ගය මේ අසංකත සංයුත්තේන සම්මාදිට්ඨි සූත්‍රයේදී විස්තර කරන්නේ. කතමංච භික්ඛවේ අසංකතං කුමක්ද මහන්නේ අසංකතේ කියලා කියන්නේ. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං උච්චති භික්ඛවේ අසංකතං. ඒ කියන්නේ නිවන බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරනවා රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය කියලා. එතකොට ඒ අසංකතගාමි මාර්ගය ඒබඳු නිවනක් සාක්ෂාත් කර ගැනීම සඳහා එයා දිගට වඩන මාර්ගය පෙන්වන්නේ මෙන්න මේ ආරෂ්ඨාංග මාර්ගයේම දියුණු කිරීම. ඒක හැබැයි දැන් දියුණු කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වසංග පරිණාමය. එයාට දැන් ලැබිලා තියෙනවා මේ ප්‍රතිපදාවක් කරහා විපස්සනාවක් කරහා හිතේ යම් විවේකයක් හිතේ යම් විරාගයක් හිත නතර වෙච්ච ගතියක් කොහෙවත් නොපිහිටන ගතියක් එහෙමත් නැත්නම් කිසිවක් නිරූපණය නොවන හිතක් එයාට දැන් ලැබිලා තිනවා. ඒ බඳු තත්වයක් තව තව පවත්වමින් තමයි මේ ප්‍රතිපදාව තව ආ ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා පින්වත්නි මේ සම්මාදිට්ඨිය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විවිධ විස්තර ඊටාම වටිනවා. ඒ නිසා ඒ තමා තුළ නිවැරදි සම්මාදිට්ඨියක් තියෙනවා නම් ඒ සම්මාදිට්ඨිය හිත නිතරම හිත නිවාවි. නිවර්ද සම්මාදිට්ඨියක් අපේ හිත දවන්න හේතු වෙන එකක් නැහැ. හිත තුළ ප්‍රශ්න ඇති කරන්න හේතු වෙන එකක් නැහැ. ඒ වෙනුවට අපේ හිත නිදහස් කරන්න, නිවන්න, හිතේ ප්‍රශ්න निराකරණය කරන්න හේතු වේවි. ඉතින් එතකොට ඒබඳු නිවර්දේ සම්මාදිට්ඨියක් යම්ස කෙනෙක්ගේ හිතේ ක්‍රියාත්මක වෙනවා නම් ඒ නිසා එයා නිවර්දේ කාය කර්ම කරනවා, නිවර්දේ වචී කර්ම කරනවා, නිවර්දේ මනෝ කර්ම කරනවා. ඉතියාගේ මුළු ජීවිතේම ඒ අන්දමින් නිවැරදිව කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ නිසා මේ අංගුත්තර නිකායෙන් තවත් සූත්‍රයකදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එයා කරන වචී කර්ම, කාය කර්ම, මනෝ කර්ම මේ හැම දෙම ඊටාම නිවැරදි එයාව යහපත පිණිස යොමු කරන ගතියක් තියෙනවා. මොකද එයා තුළ ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නිවැරදි දැක්මක්. ඒකට උපමාවක් දෙනවා හරි ලස්සන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ උක් බීජයක් වෙන්න පුළුවන් නැත්නම් මිදි බීජයක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ හැල් බීජයක් වෙන්න පුළුවන් ඒ බඳු අර ඊටාම ප්‍රනීත ඵලයක් ලබලා දෙන යම්සි බීජයක් රෝපණය කරා නම් ඒ බීජ විසින් මේ පෘථිවි රසය උරා ගන්නවා ආපෝ රසය උරා ගන්නවා මේ ඔක්කොම උරාගෙන යා ජනිත කරන්නෙම මිහිරි ඵලයක් මොකද අර පැල කරේ ඒ බඳු මිහිරි ඵලයක් ලබා දීමේ හැකියාවක් තියෙන බීජයක් තමයි පැල කරේ. අන්න ඒ වගේ තමයි කියනවා අපේ හිතවල මේ නිවැරදි සම්‍යක් දෘෂ්ටියක් අපි ඇති කරගෙන තියෙනවා නම් ඒකම අපිව පොළඹවනවා නිවැරදි දේ කරන්න, නිවැරදි දේ කියන්න, නිවැරදි දේ හිතන්න, තව තව ඉදිරියට අපිව තල්ලු කරන්න. ඒ නිසා මේ සම්මා දිට්ඨියක් නිවැරදිව අපේ හිත තුළ ඇති කරගන්න අපි වෑයම් කරමු ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් මේ සම්මා දිට්ඨිය මුල් කරගත් දේශනා මාලාව තුලින් පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඉදිරියේදී තවත් ටිකක් මේකේ ගැඹුරු පැති තියෙනවද කියලා විමසලා බලමු. සඳහාත් අවස්ථාව ගනිමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සිද්ධානාටම තෙරුවන් සරණයි.